ස්වාමීන් වහන්ස මගේ ප්‍රශ්නය පාඩමින් බැහැරවේ සමාව යදී යදිමි ස්වාමින් වහන්ස සිවුරක් ලියද්දක් ලෙස මැසීමට කිසියම් ආධ්‍යාත්මික පසුබිමක් තිබේ නම් දැනගැනීමට කැමැත්තෙමි මෙහෙමයි දැන් බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේ චීවර සකස් කරගන්නට මිනිස්සු හැමතිස්සෙම දැන් මිනිස්සු ළඟ තියෙන වස්ත්‍ර කොහොමත් අපේ සිවුර තරම් දිග පළල නෑනේ. එතකොට ඒ වස්ත්‍රයක් දියන්නේ යම් කෙසේ පළලක් ඇතිව දිග ඉතින් අවශ්‍ය තරම් ගන්න පුළුවන්. හැබැයි පළල ඊට පස්සේ අපිට කෑලි කෑලි මූට්ටු කරන්න. හොඳ අලුත් වස්ත්‍රයක් ගත්තා වුණත් කෑලි මූට්ටු කරන්න වෙනවා මේ සිවුරක් හැටියට දිග පළල හදාගන්න. එතකොට අතීත කාලේ එහෙම මිනිස්සු එච්චර පූජා කරන්න මිනිස්සුන්ටත් වස්ත්‍ර තිබුණේ නැහැ. ඒ නිසා අර සොහොන් පිට්ටනිය ගිහින් දාන මලමිනී ඔතපුවා එතකොට යම් යම් අපවිත්‍ර ಜಾති පිහදාලා ඉවත දාපුවා ඊළඟට හුලඟේ ගහගෙන ගියේ ඒවා ඕ වගේ ඒවා තැන් තැන්වල වැටිච්ච මීයෝ කාපුවා වේයෝ කාපුවා ඒවා එකතු කරලා අර දිරච්ච කොටස් ඉරලා දාලා එහෙම තමයි හාමුදුරුවෝ කෑලි කෑලි මුට්ටු කරලා සිවුර හදාගත්තේ. එතකොට කොහොමද දැන් මේ අවශ්‍ය දිගපල්ල ගන්න හොඳ රෙද්දක් හොඳ වස්ත්‍රයක් ගත්තා වුණත් කෑලි මුට්ටු කරන්න වෙනවා. එතකොට අර විදිහට පුංචි පුංචි කෑලි මූට්ටු කරලත් මේක හදාගන්න පුළුවන්. එතකොට දැන් එක එක හාමුදුරුවෝගේ මෙහෙම කෑලි මූට්ටු කළාන් පස්සේ මේකේ එක එක රටාවක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දවසක් මගද ඒ වැඩම කරනකොට ඒ මගද ක්ෂේත්‍රය, ඒ කියන්නේ කුඹුරු යායක් දැක්කා ලස්සන්ට මහණියර වටේට දාලා මැද කොඩි නියර දාලා අර කුඹුර ලස්සන්ට වෙන් කරලා තියෙන විදිහ. එතනදි තථාගතයන් වහන්සේ ආනන්ද හැඳුනට කතා කරලා කියනවා ආනන්ද මේ මගධ ක්ෂේත්‍රය හොඳට බලන්න මෙන්න මේ ක්‍රමයට සංඝයාගේ සිවුරු පිළියෙල කරගන්න යැයි උපදෙස් දෙන්න. එතකොට අර එක එක විදිහට හතර ඇස් කෑලි, රවුම් කෑලි, තුන් හුලස් කෑලි ඔහොම ඔහොම දදානේ දැන් හාමුදුරු මේක මූට්ටු කරගත්තේ. දැන් එහෙම වෙනකොට හාමුදුරුන්ගේ සිවුර නිකන් එක එක විදිහ. එතකොට ඒක දැන් සමහරලාට ඒ සමහර රෙදි වර්ග වලට පඳු ගැහුවට එකම ප්‍රමාණයෙන් පඳු අඳින්නේ නැහැ. ඒතර එක රෙදි කෑල්ලක් එක විදිහකට තව රෙදි කෑල්ලක් තව විදිහකට මතු වෙලා පේන්න ගන්න. ඉතින් එතකොට ඒකත් එච්චර ප්‍රසන්න නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ විදිහට සංඝයාට සිවුරු පිළියෙල කරගන්න උපදෙස්. ඊට පස්සේ ආනන්ද හැඳුරෝ ගිහිල්ලා ඒ විදිහට උපදෙස් දෙනවා. එදා ඉඳන් තමයි මේ මගද මගද ක්ෂේත්‍රය අර කුඹුරු යායක ස්වභාවය මත වටේට මහණීර වගේ අර නුවාපටි අල්ලලා මැද පුංචි ඒවා කඩ කපලා ඒ විදිහට මහන්න පටන් ගත්තා. එතකොට කෑලි එකතු කරගත්තා උනත් මේ ක්‍රමයට. එතකොට යම්කිසි පිළිවෙලක් තියෙනවා. එතකොට එහෙම හදන්න සිද්ධ වුණේ මේක විශාල සංවිධානයක් බවට පත් වෙනකොට දැන් අපි හිතමුකෝ හමුදා සොල්දාදුවෙකුට යම්කිසි මේ නිල ඇඳුමක් පාසල් දරුවෙකුට නිල ඇඳුම. එතකොට මේ ඇඳුම දැක්කම මම මේ අසවල් කණ්ඩායමේ කෙනෙක් කියලා හඳුනා ගැනීමේ පහසුවක් තියෙනවා. ඒ වගේ එදා සමාජයේ පැවිදි සංවිධාන බොහොමයක් තිබුණා. ඒ අතර ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණයන් කියන්නේ මෙන්න මේ පිරිසයි. ශාක්‍ය වංශයෙන් පැවිදි වුණු තථාගතයන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස කියන එක. එතකොට බාහිරින් බැලූ බැල්මෙන්ම පවා ඒක හඳුනාගන්න මේ චීවරයේ සටහන සහ ඒක අඳින පෙරවන විදිය උපකාරයක් වුණා. ඉතින් අන්න ඒ විදිහට මේක සංවිධානයක් හැටියට පුළුල් වෙනකොට බුදුරජාණන් වහන්සේ මේ චීවරය ගැන පවා, ඒකේ වර්ණ ගැන, ඊට පස්සේ ඒකේ හැඩ ඒ සියල්ල මේකට ගන්න ඕන නූල් වර්ග මේ හැම දෙයක් ගැනම විනය කතා කරලා තියෙනවා. ඒක විනය කාරණය. එතකොට ඒකේ ආධ්‍යාත්මික සම්බන්ධයක් කියලා ඉතින් ලොකුවට කියන්න බෑ. කොහොමත් සිවුර කියන එක ආධ්‍යාත්මිකතයට පදනම හදනවා මොකද කෑලි කෑලි එකතු කරලා මෝට්ටු කළාම. ඉතින් නමුත් අද වෙලා තියෙන එකේ අනිත් පැත්තත් ආධ්‍යාත්මික බවින් තොර වෙන්න ඒ සිවුර කඩ කපන එකම උදව් කරගෙන තියෙනවා. කඩ 100, කඩ 1000. එතකොට දැන් කඩ කපන්න කිව්වේ මේක වටිනාකම නැති දැන් කඩ කපලා අර සාමාන්‍ය සිවුරක් රුපියල් 5000 නම් අර සිවුරක් 30000යි 50000යි 90000යි ඉතින් එහෙම වෙළඳපළේ අද වෙළඳාමක් ඇති වෙලා තියෙනවා. මොකද ඒ කඩ කපලා තියෙන්නේ අර නිකන් 아무තු 아무තු ස්වභාවයක් මතු කරා. ඉතින් කඩ කපන්න කිව්වේකේ අර්ථය තමයි වටිනාකම අඩු කිරීම. සහ ඒ කඩ කැපීම තුළ යම්කිසි එක එක පිළිවෙලකට සකස් කරන්න. ඉතින් ඒක විනය ප්‍රඥප්තියක්. නමුත් අද ඒවා වෙනස් වෙනස් ආකාරයකට පාවිච්චි කරනවා.